ඒ වගේ බුදුරෝ අයි විරච්චේ බුදුහාමුදුරු සිකේ බුදුහාමුදුරු ඒගොල්ලෝ බොහෝම කාලයක් මේ ආයුෂයෙන් දනේ එහෙම නැත්තෝ අන්න දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රය කියවන්න ඕන අන්න ඒක තියෙනවා දීර්ඝායුෂයෙන් බුදුවරු ගැන

මහා පදාන සූත්‍රය. පදාන සූත්‍රය. දීගනිකාය නේ. කෙසේලා. ඒක සමිතේ රෙකෝඩින් කියන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් 113 පිටුව දීගනිකාය මහා පදාන සූත්‍රය. ඔය මේ සමාන පිටුනේ. මම මමයි ලිව්වේ සංගීතය. සිංහල නගලා හැබැයි ඔක ඉතින් ගැඹුරු භාෂාව ටිකක් නේද පැරණි සාහිත්‍යයට අනුකූල කරලා ලිව්වේ නමුත් එහාට එහාට නම් ටිකක් ලිහිල් කරා බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන්නේ අර වේදේ පෙන්වන අර ඉවලුෂන් ඉන්වලුෂන් කියන ඒ වගේ උගන්වනවා ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන්නේ ඒකමද ඒකමයි හැබැයි ඒකේ ඉතින් අර ඒගොල්ලෝ කියන්නේ මයිල්ලක් උඩ නෙවෙයි මේක අරම ඇවිල්ලා නැහැ. මේකේ තියෙන්නේ මේ ලෝකේ කවදා හරි විනාශ වුණාම විනාශ වුණායින් පස්සේ ආයෙත් ලෝකේ හැදෙනවා. ඒක බ්‍රහ්මයාට සූත්‍රයේ ඒක සංක්ෂේපෙන් කියලා තියෙන්නේ. දැන් ඒ මැවෙන අවස්ථාවේදී එතන ඒගොල්ලෝ පෙන්නනවා මේ හැම ඩස්ට් එකක්ම හැම දූවිල්ලක්ම ශක්තිය බවට පෙරලෙනවා කියන එක. ශක්තිය බවට ශක්තිය පවර් ආ ඒක තියනනේ ලෝකෙහි හැම තැනම පැතිර පවත්නා ඍතු ශක්තිය තියෙනවනේ ඍතු ශක්තිය. අපේ පොත්වලක් තියෙනවා ඒක ඍතු ශක්තිය කියලා ඒකට කියන්නේ. ජීව ශක්තිය හැම දෙයකම තියෙන. ඒ తත්වය ඒ කියන වේදේ කියන විදිහට ඒක ඒ ශක්තිය බවට පෙරලෙනවද කියන්නේ. ශක්තියක් බවට. ආයි ශක්තියක් බවට පෙරලෙන්න දෙයක් නැහැ. ඒක තුලම ශක්තිය තියෙනවා. නැවත ඒක විනාශ වෙලා කියලා ශක්තිය පමණක් ඉතුරු වෙන ඔව් ශක්තිය මත පමණක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ ඍතු රූප ශක්තිය. අපේ පොත්වලත් ඒක කියලා තියෙනවා. තියෙනවා බුද්ධ ධර්ම. ඍතු රූප ශක්තිය නැවත සූර්යා ඇතුළු ආය ක්‍රමෙන් තව තව ඒවයි සූර්යා ඇතුළු එක වෙලා එක වෙලා ඉතින් ආය මෝරනවා. එතෙන්දී ලෝක හැදෙනවා. මේක. ඒ ඒ කරුණමද එතන අර ඉවලුෂන් ඉන්වලුෂන් කියන ශක්තිය ඉවලුෂන් කියලා ඉතින් අර ඔයගොල්ලෝ විද්‍යාඥයන් කියන එකට ඉතින් හුඟක් දුර කිට්ටුයි. ඒකට හුඟක් දුරටම ඊට සමානයි. ඒ ඉවලෝෂන් නිලෝෂන් ඒ ශක්තිය බවට පෙරදෙන දෙම දැන් බෞද්ධ තනි දෙයක් පෙරලා යනවා නෙමෙයි. ඔය සෑම දෙයක්ම ක්ෂණයක් පසා බිනිබිලි වෙනස වී දිගින් දිගට යනවා. එහෙමයි ඔය සියලුම දේ එහෙමයි. ඒ හැම දෙයක් තුළ ශක්තිය තියෙනවා. ඒකට වේදේ කියන්නේ අර්ථ කියලා අපි කියන්නේ ඍතු කියලා. ඒ එතනදී ඒ භෞතිකත්වයට කුමක්ද වෙන්නේ දැන් ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන භෞතික ස්වરૂපයට මොකද වෙන්නේ ඒ භෞතික ස්වરૂපය කියනවා හේකම තියෙන අර ඇද ගන්නා ගතිය බැඳ ගන්නා උණුහුම් කරන ගතිය සීත කරන ගතිය ආදී ශක්තියින්ටනේ ඔය මහා භූතය කියන්නේ ඒවා ශක්ති මාත්‍රය හැම දෙයකම තියෙන ශක්ති මාත්‍රේ වමකවත් වෙන්නේ නැහැ හැමදාම හැම දෙයකම තියෙනවා. ඒ නොපිනි අන්තස්දාන අන්තර්ධාන වෙන්නේ නැහැ. අන්තර්ධාන වෙන දෙයක් නැහැ ස්වභාවයක් නෙවෙයි. හැම දෙයකම තියෙනවා. ඒක ඒ දේ වෙනස් වෙනකොට ඒකත් එක්කම අරකට වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. අලු දූවිලි දූවිලි බවට පත් වෙන්න පුළුවන්. දූවිලි දූවිලි වලට වඩා සූක්ෂම වෙන්න පුළුවන්. පරමාණු වලට හැරෙනවා. පරමාණුවටත් වඩා තව සූක්ෂම තත්වයකටපත් වෙනවා. ඒ තත්වයේ කියලා බැරි තන අන්තිමේදී මොකවම නෑ වේව්ස් විතරයි. ආ ඒක තමයි අතනදී අභෞතික ස්වરૂපයකින් භෞතික ස්වરૂපයෙන් යන්නේ